ආයුබෝවන් යහපතක්ම වේවා තෙරුවන් සරණ වේවා අපිව සියසින් නරඹන සියස ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අදත් අරඹන්නට අපට අවසර ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන ආරම්භයට කවි සිතුවිල්ලක් එකතු කරන්නට හිතුණා. ගල්පර හමු උවද ගඟ ඉදිරියට ගලයි ඒ තැන් වලදි සුන්දර ජල තරංග නගයි. සීතල වතුර ගඟ සතුගත සිසිල සදයි බාධක මැදින් යන ගමනක මිහිර රැඳෙයි. අතර මග සසර ගමනි නතර නොවි බාධක වලින් ජයගෙන ඉදිරියට යන්නට නම් දහම ගැන මන අවබෝධයක් ඔබට මට අප හැමට තිබිය යුතුමයි. පින්කම් කරන එක උතුම් කාරණයක්. නමුත් පින් කරන මුවාවෙන් අපි රැස් කරගන්නේ පව් නම් නොයසේ නම් අපෙන් සිදුවන්නේ පව් රැස් කිරීමක් නම් අපි අන්න එතන ප්‍රවේශම් සහගත විය යුතුයි. සුපින්නතනි අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ මේ වැඩසටහන් මාලාව පුරාවටම වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම මෙන්න මේ කෘතිය රචනා කරන්නට යෙදුනි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේ. උන්වහන්සේගේ පොතපතේ රැඳුණු වංචක ධර්ම පිළිබඳ විග්‍රහයේ කොටස් වශයෙන් අප වරින් වරට සාකච්ඡාවට බඳුන් වුණා. ඉතින් මේ සාකච්ඡාවට බඳුන් වුණු කරුණු අතරේ අපි සූදානම් වෙනවා අද දවසේ තවත් කොටසක් සාකච්ඡාවට එකතු කරගන්නට. ඒ සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් අද දවසෙත් අපිට මේ දහම් කරුණු මනාකොට හරි හැටි හොඳ හැටි තෝරා දෙන්නට පහදා දෙන්නට සරල නිදසුන් ඔස්සේ ඊටාම ආකර්ශනීය දේශනා විලාශයකින් සියල්ල අපිට පෙන්වා දෙන්නට අදත් අපි බොහොමත්ම ගෞරවයෙන් අපේ මැදිරි පරිශ්‍රයට ආරාධනා කරන්නට යෙදුනා. නම කියන්නට අවසරයි අපගේ කල්යාණ මිත්‍ර ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සි ස්වාමින්වයන් වහන්සේ. අපේ හැමදෙරවනේ ඉතාමත්ම ගෞරවයෙන් දැඩි භක්තියකින් යුතුව වහන්සේව අද මේ ධම් සාකච්ඡාවට වැඩම කොට සිටින මොහොතේ ඔබ වහන්සේගේ ධර්මාසනයේ හිඳ ඔබ වහන්සේව පිළිගන්නට අපට අවසර. එසේනම් අප සූදානම් අද දවසේ ධම් සාකච්ඡාවේ ගිය සතියේ නතර කරපු තැනින් අද ආරම්භන්නට අපි ගිය සතියේ හාමුදුරුවනේ ඊර්ෂ්‍යාව කියන කාරණාව ඔබ වහන්සේ ඉතාමත්ම හරි අපූර්ව විදිහට පැහැදිලි කිරීමක් කළා. සහ අපි ඊර්ෂ්‍යාවේ කොටස් ප්‍රභේද වර්ගීකරණය කරගෙන යනකොට පරාර්ථකාමතා වේශයෙන් වංචක ඊර්ෂ්‍යාව මතුවෙන්නේ කොහොමද? එය දහමේ සහ මේ ග්‍රන්ථයේ විග්‍රහ කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කළා. දැන් අද අපි යොමු වෙනවා පරීක්ෂණතා වේශයෙන් වංචක ඊර්ෂ්‍යාව කියන කාරණයට. හම්ඳුනේ දෙයක් හොයා බලා හොඳින් සසඳා බලා පරීක්ෂණ මට්ටමක තබමින් යම්කිසි දෙයක් පිළිබඳව තීන්දුව తీරන ගැනීම යහපත් දෙයක්. නමුත් මෙතනදී වංචක ධර්මවලට මේ කියන කාරණාව නතු වෙන්නේ හසු වෙන්නේ කොහොමද කියන කාරණාව ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. අවසරයි හැමදෙරණි. අත්තරන් සරණයි හැම දිනාටම ඇත්තටම යමක් පරීක්ෂා කරලා බැලීම විමසා බැලීම ප්‍රඥාවට අයිති කාර්යයක්. එතකොට ඥානවන්තයෙකුගේ ස්වરૂපය තමයි මොන දේ වුණත් අනුන් කිව්ව පමණට පිළිගන්නේ නැහැ. බාහිරින් පෙනෙන විදිහ මත පිළිගන්නේ නැහැ. ඒ වගේම Tamanට උනත් එකවරම ඉන්ද්‍රයන්ට ගෝචර වෙච්ච ප්‍රමාණය මත දේවල් තීරණය කරන්න යන්නේ නැහැ එතකොට ඒ සියල්ලක්ම සංකලනය කරලා ඒ කියන්නේ අන් අය කියන දේවල් ඒ වගේම ඒ පිළිබඳව මතු පිටින් පෙනෙන දේවල් තමන්ට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන තමන්ට හැඟෙන දේවල් මේ සියල්ලක් පාදක කොටගෙන හේතුඵල වශයෙන් විමසා බලලා යම් කිසි නිගමනයකට පැමිණීම තමයි ඥානවන්තයාගේ ස්වභාවය. ඉතින් ඒ නිසා විමසා බැලීම විමසිලිමත් බව කියන කාරණා මේ බුදුදහමේ ඊ타ත්ම ප්‍රසස්ත ගුණයන් හැටියට තමයි සලකන්නේ. නමුත් මේ ඊර්ෂ්‍යාවත් වංචනික විදිහට අපේ මනසේ මතුවෙන්නට පුළුවන්. මේ විමසා බැලීමේ ස්වરૂපය අරගෙන අපි හැමදාමත් කියා දෙන කාරණයක් තමයි වංචක ධර්ම හැටියට මතුවෙන්නේ අනුන් රවටන අදහසින් කරන දේවල් නෙමෙයි තමන් නිවැරදි කියලා හිතාගෙන සත්භාවයක් කියලා හිතාගෙන සත්ගුණයක් කියලා හිතාගෙන තමන් ඒවා තුල නිරත වෙනවා. නමුත් තමන්ට නොදැනුවත්වම එහි එක්තරා දුර්ගුණයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ඊර්ෂ්‍යාව අන්න ඒ විදිහට Tamanට හඳුනාගත නොහැකි ආකාරයෙන් විමසිලිමත් ස්වභාවයෙන් එහෙම නැත්නම් පරීක්ෂා කිරීමේ ස්වરૂපයෙන් මතුවෙන අවස්ථාව ගැන තමයි නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට එහිදී උන්වහන්සේ සිහිපත් කරන්නේ යමක් රටේ කියන පමණින්ම අනුන් කී පමණින්ම නොපිලිගෙන විමසා පිළිගැනීම නුවණැතියන්ගේ ස්වභාවයකි. නොවිමසා පිළිගැනීම මෝඩයන්ගේ ස්වභාවයකි. සමහර විට ඊර්ෂ්‍යාවද පරීක්ෂණතා වේශේ ගන්නේය. කෙනෙකු විසින් ගුණවතුකුගේ ගුණය කී කල්හි අනුන්ගේ ගුණවත් බව නොයවසන්නහුගේ ඊර්ෂ්‍යාව සමහර විට ඔහු කෙරෙහි පරීක්ෂණතා වේශයෙන් පහළවන්නේය. එයින් වංචිත වූ හෙතෙමේ ගුණවතාගේ ගුණය නොපිළිගෙන පරීක්ෂණයට තබා ගන්නේය. අනුන්ගේ ගුණ දක්නට නොකමැති වූ නුගුණ දක්නට කැමැති තැනැත්තාට කෙනෙකුගේ කිනම් ගුණයක් වුවත් අගුණයක් කොට ගත හැකිය. මහත් ගුණය සුළු කොට ගත හැකිය. පරීක්ෂණතා වේශයෙන් පැමිණි ඊර්ෂ්‍යාවෙන් විමසන්නා වූ තැනැත්තාහට අනුන්ගේ ගුණය අගුණයක් වශයෙන් ලෙහෙසියෙන් පෙනෙන්නේ. සැකකල යුත්තක් වශයෙන් හෝ සුළු දෙයක් වශයෙන් හෝ පෙනෙන්නේ. හෙතෙම ඒවා දක්වා ගුණවතුන්ගේ ගුණ අවලංගු කරන්නේ. එතකොට ශහන් මහත්තයා මේ ලෝකේ ಗುಣ ගරුක භාවය, ಗುಣ මකු භාවය කියලා එක්තරා ගුණයක් සහ දුර්ගුණයක් පවතිනවා. එතකොට ಗುಣමකු බව කියලා කියන්නේ අන් අයගේ ගුණය මකා දමන ගතිය. ಗುಣ ගරුක භාවය කියලා කියන්නේ අන් අයගේ ගුණය අගය කරන එයට ගරු කරන ස්වභාවය. ඒතර යම් කෙනෙක් තුල ಗುಣ ගරුක භාවයේ තියෙනවා නම් තමයි ඒතනත්තා තුලත් ಗುಣ වැඩෙන්න පටන් ගන්න. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මට ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් මට තව කෙනෙකුගේ ගුණයක් දකින්න පුළුවන් නම් ඒ ගුණය අගය කිරීමට මගේ මනස පෙළඹෙනවා නම් තමයි යම් කලෙක මගේ సంతානය තුලත් ඒබඳු ගුණයක් වැඩෙන්න ඉඩ සැලසෙන්නේ. කෙනෙකු තුල කරුණාවක් තියනවා කියලා මට පෙනෙනවා නම් කරුණාව හොඳ දෙයක් කියලා මට හැඟෙනවා නම් තමයි මගේ సంతානය තුල කරුණාව නැමැති ගුණයට යම්කිසි ඉඩක් හැදෙන්නේ. එතකොට අනිත් කෙනාගේ කරුණාව මම දකින්න කැමති නැත්නම් ඒ කරුණාව උසස් කොට මම හඟින්නේ නැත්නම් මගේ මනසේ කරුණාව නැමැති ගුණයට ඉඩක් විවෘත වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි ಗುಣ ගරුක පුද්ගලයා තුල ගුණයට අවකාශය සැකසෙනවා. ඒ ගුණය අවදි වෙන්නට පසුබිමක් හැදෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ගුණ මකා දමනවා නම් ඒතනත්තා තුලත් ගුණ විය කියන්නට අහෝසි වෙන්නට ඒ ಗುಣ මකු භාවයේ නැමැති දුර්ගුණය හේතුවක් වෙනවා. ඉතින් මේ සමාජයේ මේ ඊර්ෂ්‍යාව නැමැති දුර්වලකම හේතු කොටගෙන අනුන්ගේ ಗುಣමකා දැමීම නැමැති ಗುಣමකු භාවයටත් බොහෝ දෙනා පෙළඹෙනවා. එතකොට අපි පසුගිය සතියේ සාකච්ඡා කළා ඊර්ෂාව කියලා කියන්නේ අනිත් කෙනාගේ යහපත, ධනය, බලය, පිරිවර, හැකියාව, දැනුගත්කම, ගුණය මේවා රොස්සන් නැති ගතිය. එතකොට මේ භෞතික දේවල් විතරක් නෙමේ අනුන්ගේ ගුණයත් රොස්සන් නැති ගතියක් එනකොට ඒ අනේකාගේ ගුණය යට කරලා හරි පහත් කරලා හරි ඒක අවලංගු කරලා හරි සිතන්න දකින්න පෙළඹෙනවා. එතකොට දැන් භෞතික දෙයක් අපි හිතමු අනිත් කෙනාගේ ධන සම්පත්තිය පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වුනහම ඒ තනත්තාට අනේකාගේ ධනය පිරිහෙනවා දැකීම තමයි ඔහුට සතුටුදායක දේ. ඒ කියන්නේ අනේකා ධනෙන් ඉහළට යන්නේ ඒක දරා ගන්න බෑ. හැබැයි ඔහුගේ ධනෙ ටිකෙන් ටික විනාශ වෙනවා, පිරිහෙනවා දකිනවනම් එක්තරා සතුටක්, තෘප්තියක් දැනෙනවා. එතකොට තමන් සතුටින් ඉන්නකොට අනිත් කෙනා තමන් සතුට අපේක්ෂා කරනකොට ඒ Tamanට නැති සතුට අනිත් කෙනාට තියනවා කියලා දකිනකොට ඒක දරා ගන්න බෑ. ඒතකොට අනිත් කෙනාගේ සතුට පිරිහෙනවා දකිනවා නම් ඒක Tamanට සුවයක් හැටියට දැනෙනවා. ඒකයි අපි අර පසුගිය සතියේ සිහිපත් කළේ සමහරට එහා ගෙදර අය සමගි සම්පන්නව ඉන්නව දකින්නකොට ඒක දරා ගන්න බැරුව ඒක කඩාකප්පල් කරන්න විනාශ කරන්න සමහරට අතින් සල්ලි වියදම් කරගෙන දේවල් කරන්න පෙළඹෙනවා. එතකොට අනිත් අයගේ ඒ සතුට විනාශ වෙනවා දැකීම තමයි මොහුට ආහාරයක් බවට පත් ඒක තමයි මේ ඊර්ෂ්‍යාවේ ස්වභාවය. එතකොට ඒ වගේම තමයි තව කෙනෙකුගේ ගුණය රොස්සන් නැති තැනැත්තා ඒක දකින්න කැමති නැති තැනැත්තා අනිත් කෙනා ගුණයෙන් පිරිහිනව දකින්නට හෝ එහෙම නැත්නම් අවම වශයෙන් අනිත් කෙනා ගුණයෙන් පරිහානියට පමුණවන්න බැරි නම් ඒ තැනැත්තාගේ ගුණය తాවකාලිකව මකා දමන්නට හරි ඒ තැනැත්තා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ගුණ මකා දැමීම ක්‍රම තුනකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි සම්පූර්ණයෙන්ම අනිත් කෙනාගේ ගුණය අවලංගු කරලා කතා කරනවා. දෙවැනි ක්‍රමය තමයි ගුණයක් තියෙනවා නමුත් ඒකේ තරම් උසස් දෙයක් නොවේ කියලා සුළු කොට සලකනවා. තුන්වෙනි ක්‍රමය තමයි ගුණයක් කියලා හිතාගෙන හිටියට ඒක දුර්ගුණයක් කියලා අර්ථ දක්වනවා. ඒ කියන්නේ දැන් මේක සමහරලාට අපිට පෙනෙනවා දරුවෝ තුල මව්පියන් කෙරෙහි පහළ වෙනවා. ඒ කියන්නේ අම්මලා තාත්තලා කොච්චර දේවල් කරලා තියනවද දරුවන්ට කියලා කිව්වම අපේ මව්පියෝ අපිට එහෙම මුකුත් කරලා නැහැ. එතකොට අපේ උත්සාහයෙන් තමයි අපි ඉගෙන ගත්තේ අපේ උත්සාහයෙන් තමයි අපි දියුණුනේ මව්පිය මොනවද අපට කළේ කියලා සමහර දරුවෝ සම්පූර්ණයෙන් ගුණය අවලංගු කරලා කතා කරනවා. ඒක ස්වરૂපයක්. අනිත් එක තමයි දෙවැනි ක්‍රමය තමයි අපිට ඉතින් උදව් නම් කළා තමයි ඉතින් ඉගෙන ගන්න සහාය වුණා තමයි නමුත් ඒකෙන් අපිට වෙච්ච ලොකු යහපතක් නැහැ. ඒගොල්ලෝ මහා ඉහලින් දේවල් කළා කියලා හිතාගෙන හිටියට ඒකෙන් අපේ ජීවිතවලට බොහෝම අල්ප මාත්‍ර සහයෝගයක් විතරයි ලැබුණේ අනිත් සියල්ල අපි තමයි කරගත්තේ කියලා අර ගුණය සුළු කොට තකනවා. එහෙම නැත්තම් ආයෙගොල්ලෝ අපිට ඉතින් උදව් කළා තමයි අන්තිමට ඒකෙන් උනේ අපිව නැත්තර නැති වෙච්ච එකයි. එතකොට ඒගොල්ලෝ උදව් කරනවා කියලා හිතාගෙන අපේ අනාගත දියුණුව වළක්වපු එක තමයි කළේ. එතකොට අපිට නිදහසේ කටයුතු කරන්න ඉඩකඩ ලැබුණා නම් මේ වෙනකොට අපි ගාක් දිනු වෙනවා අන්තිමට ඒගොල්ලෝ අපට උදව් කරනවා කිය කියා අපිව හිර කරගෙන හිටියා ඒකෙන් අපේ දියුණුවට බාධාවක් වුණා මේ විදිහට දැන් අර මව්පියෝ Tamanට කරපු උදව්ව සහයෝගය ඒකෙන් Tamanට අනර්ථයක් වුණා කියලා ඒක දුර්ගුණයක් හැටියට මතු කරන්න උත්සාහ කරනවා. ඒක මව්පිය සම්බන්ධව, ගුරුවරු සම්බන්ධව, ඥාතීන් හිතවතුන් සම්බන්ධව ඕන කෙනෙක් සම්බන්ධව ඒ විදිහට මතු වෙන්න පුළුවන්. දැන් එතකොට මෙහිදී නායක හඳුරෝ පැහැදිලි කරන්නේ ඒ කියන ගුණය දරන්න බැරි ගතිය එහෙම නැත්නම් ಗುಣ මකුභාවය ඊර්ෂ්‍යාව සහගත පුද්ගලයාගේ මනසේ මතු වෙනවා. ඒ මතු වෙනකොට ඒ ගුණය දකින්න කැමති නැති ඊර්ෂ්‍යාව ඔහු තුල මතුවෙන්නට පුළුවන් එක්තරා විමසිලිමත් ස්වરૂපයකින්. විමසිලිමත් බව හොඳ දෙයක්. එතකොට මේ හොඳ ඥාන සංප්‍රයුක්ත ගතිය තමන්ගේ මනසේ මතුවෙනවා වගේ තමයි ඔහුට එතකොට පේනෙන්නේ. ඔහුට දැනෙන්නේ. ඒක අනිත් අයටත් එහෙම හැඟෙන්න පුළුවන්. ඒතර ඒක මතුවෙන ක්‍රමය තමයි නායක හඳුරු මේ පොතේ පැහැදිලි කරන්නේ. යම්කිසි කෙනෙකුගේ ಗುಣ අගය කරනවා දකිනකොට ඒක දරා ගන්න බැරි වෙනකොට ඔහු ඉදිරිපත් වෙලා කියන්නේ ඔය ලෝකේ රටේ ලෝකේ කියපු පමණට අපි එකපාරට මිනිස්සු ගැන පහදින එක හොඳ නැහැ. එතකොට එක් එක්කෙනා රැවටිලා තියෙන්න පුළුවන්. අපිත් ඒ අනුව රැවටෙන්න ඕන නැහැ. කවුරුවක් කියන පමණට අපි කෙනෙක් පිළිබඳව පහදින්නට ඕනේ. තව හොඳට හොයලා බලන්න ඕන. හොයලා බලලා මිසක් අපි තීරණ වලට එළඹෙන එක හොඳ නැහැ. ඒ නිසා ওই විදිහට ඕනවට වඩා අගය කරන්න යන්න ඕනේ අනවශ්‍ය විදිහට දේවල් දෙන්න පරිත්‍යාග කරන්න යන්න ඕනේ උදව් කරන්න යන්න ඕනේ. අපි තව ටිකක් සොයා බලමු. එතකොට බොහොම ඥාන සංප්‍රයුක්ත යෝජනාවක් වගේ තමයි පෙනෙන්නේ. නමුත් මේ කරන්නේ මොකක්ද? අර ගුණවතාගේ ගුණය, සිල්වතාගේ සීලය, ඒ ධාර්මික බව අගය කරනවා දකින්න කැමති නැති ගතිය. දැන් මේක ගොඩාක් වෙලාවට මතුවෙනවා භික්ෂුන් වහන්සේලා සම්බන්ධව ඇතැම් මහ ජනතාවගේ සිත් තුළ. භික්ෂුන් වහන්සේලා යමක් කරනවා පේනකොට සදහැවත් දායකයෝ ඒකට උදව් කරනවා දකින්න පුළුවන්. එතකොට සමහර කෙනෙක් කියනවා ඔය නිකන් රැවටිලා ඔහොම උදව් කරන්න එපා. මේ මොන જાතිය භික්ෂුන් වහන්සේලාද දන්නේ. ඉතින් ඒ නිසා හොඳට හොයලා බලලා කටයුතු කරන්න ඕන කියලා අරගොල්ලන්ට බොහොම හිතවත් ස්වරූපෙන් තමයි අනුශාසනා කරන්නේ. ඔහුටත් හිතෙන්නේ ඇත්තටම මේ විමසිලිමත් බව කියලා. නමුත් Tamanට නොදැනුවත්වම අර භික්ෂුන් වහන්සේලාට දේවල් ලැබීම පිළිබඳව උන්වහන්සේලාගේ සීලේ ගුණය පිළිබඳව අනිත් අය කරන වර්ණනාව අනිත් අයගේ ප්‍රසාදය දරා ගන්නට බැරි ගතිය ඒ විදිහට මතුවෙන්නට පුළුවන්. ඉතින් ඔය විදිහට තව කෙනෙකුගේ ගුණය රුස්සන් නැති ගතිය අනිත් කෙනාට දේවල් ලැබීම රුස්සන් නැති ගතිය ඒ හැම එකක්ම මතුවෙන්නට පුළුවන් පරීක්ෂණතා වේශයෙන්. දැන් අපි ලෝභය පිළිබඳව කතා කරනකොටත් මේ පරීක්ෂණතාවේශයෙන් ලෝභය මතුවෙන ආකාරය කතා කළා සහන් මහතර මතක ඇති. එතකොට ලෝභයත් මතුවෙන්නට පුළුවන් පරීක්ෂණතාවේශයෙන් ඊර්ෂ්‍යාවත් මතුවෙන්න පුළුවන්. ලෝභය මතුවෙන්නේ Taman සන්තක දෙන්න වේවි කියන ඒ ලෝභයත් එක්කලා. එතකොට දැන් මා සතු දේ මම රැක ගන්න ඕන. මගේ දේ ටිකක් හරි අඩුවේයි පරිත්‍යාග කරන්න ගියොත් ඒ නිසා ඒ බඳු අවස්ථාවකදී තමන්ගේ දේ රැකගන්න තමන් සන්තක දේ නොදී ඉඳීමේ උපාය මාර්ගයක් හැටියට තමයි ඔය අනිත් අය දුන්න පමණට අපි දෙන්න ඕනේ නැහැ කියන එක මතුවෙන්නේ. දැන් මෙතන කියන්නේ අනිත් කෙනාගේ ගුණය අගය යන්න කැමති අර ගුණමකු භාවය තමයි මෙතනදී මතුවෙන්නේ ඊර්ෂ්‍යාවත් එක්කලා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ පරීක්ෂා කොට කටයුතු කිරීම, විමසා බැලීම, අනිත් අය කියන පමණට දේවල් පිළිගන්න හොඳ අපි දේවල් හොඳට හොයලා බලලා තීරණය කරන්න ඕන වගේ ස්වරූපයකින් තමයි ක්‍රියාත්මක ඒක තමයි පරීක්ෂණතාවේශයෙන් ඊර්ෂ්‍යා මතුවීම කියලා නායක හඳුන් මෙහිදී පැහැදිලි කරා. අපේ හඳුන් වහන්සේ දහම් කරුණොස්සේ පැහැදිලි කරමින් සිටියේ පරීක්ෂණතාවේශයෙන් වංචක ඊර්ෂ්‍යාව කියන කාරණාව. මේ පිළිබඳව තවදුරටත් අපි බොහෝ කරුණු ඔබත් එක්ක කතා කරන සූදානම්. අද වැඩසටහනේ ප්‍රධාන පාලක මැදිරියට යන පළමු විරාමයේ ලබා ගන්නටයි මේ සූදානම. ඉතින් අපිට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට ගිහින් එන්න. විරාමයෙන් අනතුරුව අපි යලිත මෙලෙසින් සම්බන්ධතාවය ලබා ගන්නවා ප්‍රධාන පාලක මැදිරියේ සිට ප්‍රධාන රූපවාහිනී මැදිරියට සියස්ස නාලිකාවේ ඉතින් සුපින්නතුනි අප මෙලෙසින් ඔබ සම්බන්ධ කරගන්නේ සුගත පද විවරණ වැඩසටහන සමගින් හාමුදුරුවනේ පරීක්ෂණතාවේෂෙන් වංචක ඊර්ෂ්‍යාව කියන කාරණාව කතා කරමින් සිටි අපි විරාමයට යන්නට පෙර ආතුව එෙහිදී ඔබ වහන්සේ පැහැදිලි කළ ආගමානුකූල ප්‍රවේශය සහ මේ කාරණාව අපි සරලව කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ සහ මේ දහම් කරුණ අවබෝධ කරගන්නේ කොහොමද කියලා. දැන් හාමුදුරුවනේ කාරණාව අපිට ඊටාම හොඳින් පැහැදිලි. මම ඔබ වහන්සේගෙන් අහන්න කැමති දැන් මෙවැනි ලක්ෂණ තියෙන අය නැත්නම් අපි ළඟ මෙවැනි දුර්වලතාවයක් තියෙනවා කියලා යම්සේකින් හෝ අඩුපාඩු ඇතුව හෝ නැතුව යම් කෙනෙක් දකිනවා නම් එවැනි කෙනෙකුට යන්නට තිබෙන හොඳම පියවර මොකක්ද මේ தත්ත්වෙන් අත් මිදෙන්න මොකද්ද ඔබ වහන්සේගේ යෝජනාව ඇත්තටම සහන් මහත්තයා දැන් අනිත් කාරණාවලට වඩා මේක ටිකක් දුෂ්කරයි කියලා හිතෙනවා මොකද මේ පරීක්ෂණතාවයෙන් මතුවෙන ඊර්ෂ්‍යාව කියන එකේදී අනිත් අනිත් වංචක ධර්ම තේරුම් ගන්නවටත් වඩා අමාරුයි කියලා හිතනවා මේක තේරුම් ගන්න. ඒකට හේතුව තමයි අපේ රේරුකාණ මහානායක හඳුරු සිහිපත් කරනවා යමක් වැරදි විදිහට දකින්න පටන් ගත්තට පස්සේ අපිට ඒකම ඒකම මතුවෙවි පෙනෙන්න ගන්නවා. යමක් වැරදි දෘෂ්ටියකින් බලන්න පටන් ගත්තොත් ඒක වැරදි විදිහටම මතුවෙවි පේන්න ගන්නවා. අන්න ඒ වගේ තමයි දැන් යම්කිසි කෙනෙකු තුල පවතින ගුණය දුර්ගුණයක් හැටියට අපි මතු කරගෙන ඒක දිහා බලන්න පුරුදු වුණාම අපිට ඒක එතනත්තාගේ දුර්ගුණයක් හැටියටම පේන්න ගන්නවා. එතකොට තමන් නිවැරදි කියන අදහසම තමයි එන්න එන්නම තහවුරු වෙන්නේ. අනිත් අය කොහොම කිව්වා වුණත් ඒගොල්ලන්ට වැරදිලා මේ මට පේන හැටි හරි. කියන අදහස තමයි එතනත්තාට එන්න එන්න තහවුරු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාවේ ස්වરૂපයෙන් යම් යම් කරුණු මතුවෙනකොට ඒවැදී ප්‍රඥාව උපදවා ගන්න එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒක තරම්ම දුෂ්කර දෙයක් වෙනවා. මොකද ඒ තමන් දකින විදිහට ගාක් දේවල් තහවුරු වෙමින් තමන්ට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ දැන් මේ කාරණාව අපි තුල තියෙනවද කියලා හොයාගන්න එකම අමාරු වෙනවා. හොයාගන්න එකම දුෂ්කර කාර්යයක්. අනිත් අනිත් වංචක ධර්ම වලටත් වඩා අමාරුයි මේ ප්‍රඥාවේ වේශයෙන් මතුවෙන වංචක ධර්ම වලදී ඒවා තේරුම් ගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මේ පරීක්ෂණතා වේශයෙන් මතුවෙන වංචක ඊර්ෂ්‍යාව. ඉතින් මෙබඳු දෙයක් තෝරා බේර ගන්නට නම් තමන් තුළ එහෙම தත්වයක් මතු වුනොත් තමන් විමසා බලන්නට ඕන ඇත්තටම ලෝකේ කවුරුවත්ම ගුණවතුන් සිල්වතුන් නැතිද එහෙම මට දැන් අපි හිතමු මේතනත්තාට අපි එහෙම පහදින එක සුදුසු නෑ සොයලා බලන එක සොයලා බලන්න ඕන එහෙම සොයලා බලන්න ඕන කියලා පස්සට කල් තියපුවා මම එහෙම හොයලා බලලා නැවත එහෙම උදව් කරපු අවස්ථා තියද? එහෙම නැත්නම් ඒ විදිහට මේ තනත්තා ගැන එකපාරටම පහදින එක හොඳ නැහැ කියලා අනිත් කෙනාගේ පැහැදීම වළක්වලා පස්සේ කාලෙක හැබෑවට පහදින්නට සුදුසු අය මා විසින් හඳුන්වලා දීලා තියනවා දේ අයට. එතකොට එහෙම යහපත්යයි කියන එකම පුද්ගලයෙක්වත් මට මුණ ගැහිලා තියනවද? එතකොට යහපත්යයි කියන අයගේ මම දකින හැබැයි යහපත මොකක්ද? එතකොට මේ තනත්තාගේ යහපත ගැන පරීක්ෂා කරන්න මම දෙවනුව තෙවනුව ඒ ගැන සොයා බැලීමක් කරනවද මම මොන පදනමක් මතද මේ තනත්තාගේ සීලේ ගුණේ පරීක්ෂා කරලා බලන්නේ මොකක්ද ඒකට මට තියෙන මිනුම් දන්න ඒ විදිහට ටිකක් විමසලා බලන්න වෙනවා ඉතින් එහෙම බලනකොට තමයි Tamanට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මීට කලිනුත් ওই විදිහට එක එක්කෙනා ගැන පහදින්නට එපා කියලා වැළක්වුවා වුණාට එතනින් එහාට ඇත්තටම එතනත්තා සිල්වන්තයෙක්ද ගුණවන්තයෙක්ද පැහැදිය යුත්තේද කියලා එතනින් එහාට Taman සොයලා නැතිනම් අර තනත්තාගේ අර ඇගීම පරිත්‍යාගය වළක්වන්න විතරනම් Taman එහෙම කියලා තියෙන්නේ දෙවනුව එහෙම සොයලා බලලා ඇත්තට මේ තනත්තා සිල්වත්ද ගුණවත්ද කියලා හඳුනාගන්න ඒ තනත්තාට අපි සහාය වෙලා නැතිනම් එහෙනම් මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව විය හැකියි. ඊළඟට පස්සේ කාලෙත් එහෙම සොයලා බලලා යහපත් පුද්ගලයෙක් හැටියට සමහර චරිත හඳුනාගෙන තියෙනවා සමහර චරිතවල එහෙම ඇත්තටම ගුණයක් නැහැ. හැබැයි ඇතැම් අය තුල ඒ වගේ ගුණයන් තියෙනවා. එහෙම ගුණවතුන් මුණ ගැහිලා තියෙනවා නම් එහෙම ගුණවතුන්ව අන් අයට හඳුන්වලා දීලා තියෙනවා නම් එහෙනම් මෙතන ඇති වෙන්නේ හැබැයි විමසිලිමත් බව විය හැකියි. අන්න ඒ විදිහට ටිකක් විමසා බැලීමෙන් තමයි තවත් ඉතින් විවිධ ක්‍රම කල්පනා කර කර එහෙම පරීක්ෂා කරන්න ඕන ඊට ප්‍රතිවිරුද්ධ විදිහට ප්‍රශ්න කර කර අපේ මනසින් විමසන්නට ඕන. එහෙම විමසිලිමත් බවක් තුළ තමයි අපිට අධ්‍යයනය කරගන්න පුළුවන් වෙන්නේ මේ මතුවෙන්නේ සැබෑවටම විමසිලිමත් බවද එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවද කියලා. ඇත්තටම ඔබට තියෙන්නේ ඊර්ෂ්‍යාවද? එහෙම නැතිනම් ඔබ ඇත්තටම යමක් ගැන හොයා බලනවද? ඔබ ඔබට අවංක වෙලා ඔබෙන්ම ප්‍රශ්න කරගන්න කියන කාරණාවයි අපේ හාමුදුරන් වහන්සේ හොඳම යෝජනා විදිහට ලබා දෙන්නේ. එතකොට ඔබට තේරෙයි අවංකවම ඔබ ඉන්නේ කොයි අන්තයේද කියන වගේ. හාමුදුරුවනේ දැන් ඊළඟ කොටසට අපි සාකච්ඡාවට આવොත් පුණ්‍යකාමතා වේශයෙන් වංචක ඊර්ෂ්‍යාව කියන කාරණාව තමයි මෙතනදී තියෙන්නේ. දැන් අපි පසුගිය කාලෙදී ලෝභය පිළිබඳව කතා කළා. ද්වේෂය පිළිබඳ කතා කළා. දැන් මේ ඊර්ෂ්‍යාව කියන කොටසට එනකොට දැන් පුඤ්ඤකාමතාවේෂයෙන් කියනකොට අපි හඳුනේ දැන් අපේ ප්‍රේක්ෂකයින්ට නිවේදකයා විදිහට මට දැන් මේ වචනේ පොඩි හුරුවක් තියෙනවා. හඳුනේ මේ පුඤ්ඤකාමතාවේෂයෙන් වංචක ඊර්ෂ්‍යාව කියන කාරණාව අපි පැහැදිලි කරගමු. ඇත්තටම සහන් මහත්තයා අපිට දැන් සහන් මහත්තයාට මේ වචනේ ගොඩක් හුරු පුරුදුයි වගේ දැනෙන්නත් අපි මේ සාකච්ඡා පෙළේම මුල් අවස්ථාවේදී ලෝභය කොහොමද පුණ්‍යකාමතාවයෙන් පහළ වෙන්නේ කියලා සාකච්ඡා කළා. ඒත් පුණ්‍යකාමතා කියලා කියන්නේ පින් කැමති බව. එතකොට පිනට කැමති, පිනට ලැබී. එතකොට ලෝභයත් ඒ ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන් පින්කම් කළාම මේ මේ විදිහට සසරේ සම්පත් ලැබෙනවා. එතකොට මේ මේ විදිහට කීර්ති ප්‍රසාද ලැබෙනවා. ඒ තුලින් යම්කිසි පිළිගැනීමක් ඇගීමක් සමාජය තුලින් ලැබෙනවා කියලා දැනෙනකොට ඒ තනත්තා ඒ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පින්කම් කරන්නට පෙළඹෙන්න පුළුවන්. ඒ තමයි ලෝභය මුල් කොටගෙන පුණ්‍යකාමතාවයට යොමු වෙන ආකාරය. දැන් මෙතන නායකහරු පැහැදිලි කරන්නේ ඊර්ෂ්‍යාව මූලික කොටගෙන කොහොමද පුණ්‍යකාමතාවේ ක්‍රියාත්මක වෙන්නේ කියන බව. එතනදී උන්වහන්සේ සිහිපත් කරනවා පුණ්‍ය කර්මයක් නිසා කෙනෙකු කීර්තිමත් වූ කලෙහි ඒ නොයසන්නහුගේ ඊර්ෂ්‍යාව සමහර විට පුණ්‍යකාමතාවේශේ ගන්නේය. එයින් වංචිත වූයේ පළමු කීර්තියක් කීර්තිමත් බවටපත් ඌවහු කලපින්කම පරදවන පින්කමක් කරන්නට සිතන්නේ. අනේකකු ලවා කරවන්නට හෝ උත්සාහවත් උත්සාහ කරන්නේය. එතකොට දැන් යම් කිසි කෙනෙක් පින්කමක් කළාම ඒ පින්කම නිසා ඒ තනත්තාට යම් කිසි කීර්තියක් ලැබෙනවා. ප්‍රතිලාභ ලැබෙනවා. පරිවාර සම්පත්තිය ලැබෙනවා. ඔහු පිළිබඳව අනිත් අය කතා බහ කරන්න පටන් ගන්නවා. දැන් අර ලෝභ මූලිකව පුණ්‍ය කාමතාවය ඇති වෙන තැනත්තා අර අර අනිත් කෙනා විඳින සම්පත් ටික Tamanටත් හිමි කර ගැනීමේ අදහසින් තමයි ඒක කරන්නේ. දැන් මෙතන ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ අනිත් කෙනාට යම් කීර්තියක් හිමි වුණාද ඒ කීර්තියට වැඩි කීර්තියක් Tamanට ලැබෙන්න ඕන. එතකොට අනිත් කෙනාට යම් කිසි සම්පතක් ලැබෙනවා නම් ඒ සම්පතට වැඩි සම්පතක් Taman ලබන්න ඕන. කියන අදහසින් අනිත් කෙනා අභිබවා යාමේ අදහසක් තමයි මෙතන ඇති. ඒ කියන්නේ ඔබ වහන්සේ මුල් වැඩසටහනේ පැහැදිලි කරන දැන් ඊර්ෂ්‍යාව ඇති වෙනම අපිට නැති දෙයක් පිළිබඳව කියන කාරණාව. ඒ කියන්නේ අපි උනන්දු වෙන දෙයක්. අපි අපි යමක් පිළිබඳ උනන්දු වෙනවනම් ඒ සම්බන්ධව තමයි ඊර්ෂ්‍යාව මතුවෙන්නේ. එතකොට දැන් මේ තනත්තත් උනන්දු වෙනවා කීර්තිය ගැන මේ තනත්තත් උනන්දු වෙනවා සැප සම්පත් පිළිබඳව මේ තනත්තත් උනන්දු වෙනවා අනිත් අයගේ ප්‍රශංසාව පිළිබඳව එතකොට දැන් දන් දුන්නු තනත්තා පින් කරපු තනත්තාට අනිත් අයගේ ප්‍රසාදය හිමි වෙනවා කීර්තිය ලැබෙනවා පරිවාර සම්පත්තිය ලැබෙනවා අවශේෂ සම්පත් ලැබෙනවා ඒ ලැබෙනකොට ඒ ලැබෙන දේ පිළිබඳව මොහු තුළ ඊර්ෂ්‍යාවක් මතුවෙනවා. ඒ ඊර්ෂ්‍යාවක් මතුවෙන අනිත් කෙනාට ලැබිච්ච දේ අහෝසි කරන්න Tamanට ශක්තියක් නැහැ. ඒ නිසා ඊට වඩා Taman ලබන්නට ඕන කියන අදහසින් ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙම ක්‍රියාත්මක වෙනකොට අනිත් කෙනාටත් වැඩි පිංකම් කරන්න මේ තැනත්තා පෙළඹෙන්න පුළුවන්. එතකොට ඒ පෙළඹවීම ඊර්ෂ්‍යාවෙන් තමයි ඒ තැනත්තා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් ඔබ වහන්සේ කියන්නේ පින් කරන එක හොඳ වැඩක්. නමුත් අර ලබන අරමුණ ඒ කියන්නේ අනිත් කෙනා පරයා පිංකම් කරන්න ඕන කියලා හිතෙනවා නම් අනිත් කෙනාට වැඩිය පිං කරන්න ඕන කියලා හිතෙනවා නම් ඒ කුමක් නිසාද? ඒක ටිකක් පරිස්සමෙන් විමසලා බලන්න ඕන. දැන් මේක යම් යම් තරඟකාරී පුද්ගලයන් තුළ ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් පන්සලේ විහාරස්ථානයේ තනතුරු දෙකක් දරන දෙන්නෙක් අතර එතකොට එක්කෙනෙක් ඒ කරන පින්කම් නිසා ඒතනත්තාගේ තනතුරත් එක්කලා ඔහු බොහොම ප්‍රසාදයටපත් වෙනවා. ඒපත් වෙනකොට ඒ ඒ දායක සභාවෙම තවත් තනතුරක් දරන කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ දැන් අරයා ගැන තමයි හැමෝම කතා කරන්නේ. තමනුත් ඒ විදිහට අනිත් අය අතරට යන්න නම් හොඳම දේ තමයි මේ විදිහට එයාට වැඩිය හොඳට ඒ පින්කම් කරන එක. එහෙම එහෙම හැඟීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔහුට දැනෙන්නේ නැහැ අර අනිත් කෙනාට ප්‍රතිවිරුද්ධව අනිත් කෙනා පරයා යන්නටයි මේක ඇති වෙන්නේ කියන එකක් ඔහුට. එයාගේ ඇතුලේ ඊර්ෂියාවක් ඇතුණා කියන කාරණා ඇති වුණා කියන කාරණේ පැහැදිලි වෙන්නේ නැහැ. පැහැදිලි ඔහුට හැඟෙන්නේ ඔහුට හෝ ඇයට හැඟෙන්නේ අරීට වඩා හොඳට මේක කරන්න ඕනේ. මට ඊට වඩා හොඳට කරන්න පුළුවන් මේක. හඳුනි ගොඩක් කරාට කටින චීවර පූජාවන් සිද්ධ වෙනකොට ඔහොම වෙනව නේද? පසුගිය අවුරුද්දත් එක්ක සසඳීමක් සංසන්දනය කරනවා. එතකොට එහෙම සංසන්දනය කරමින් අනිත් කෙනාට වඩා ඉහළ මට්ටමින් මේ පින්කම් කරන්න පෙළඹෙනවා. ඉතින් බැලුවෙන් පස්සේ සමාජය තුළ ගොඩාක් දෙනා දැන් ඔය කොසල් රජුරු අසද්දෘස මහා දානේ දෙනකොට පවා රටවැසියා සහ රජු අතර ඒ වගේ තරඟකාරීත්වයක් ඇති උනායි කියලා දැක්වෙනවා. ඉතින් ඒ වගේ පොතඥ මිනිසුන් පින්කමක් කරන්න ගියා වුණත් පින්කම කරන්නේ ස්කල යුත්තේ සද්භාවයෙන් නමුත් ඒ සද්භාවයෙන් කරන කාර්යයට පවා පුද්ගල సంతානෙහි තැන්පත් වෙලා තියෙන අර පොදු ගති ලක්ෂණ යටින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව හරීම සූක්ෂමයි සහන් මහත්තයා මොකද අපි දැන් මේ කෙලෙස් නසලා නෙමෙයිනේ මේ වැඩ කරන්න යන්නේ. කෙලෙස් සහිතවනේ. ඉතින් කෙලෙස් සහිතව මේ වැඩ කටයුතු කරනකොට කොච්චර පාලනයක් ඇතුව කළා වුණත් සිහියෙන් තොර වෙච්ච ගමන්ම අර දුර්වලකම් ටික අර කරන කාර්යයත් එක්කලා බද්ධ වෙනවා. ඒක තමයි මේ මේ වංචක ධර්මවල තියෙන විශේෂතාවය. කරන්න යන්නේ හොඳ වැඩක්. ඒ හොඳ වැඩේ කරන්න යන්නේ කෙලස් නැසූ කෙනෙක් නෙමෙයි කෙලස් සහිත කෙනෙක්. එතකොට කෙලස් සහිත පුද්ගලයායි තියෙන කෙලස් ධර්ම ටික යට කරගෙන තමයි හොඳ වැඩේ කරන්න අත ගහන්නේ. ඉතින් හැම මොහොතෙම සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන් නම් ඒ සත්භාවය පවත්වාගෙන ගියහැකි. යම් මොහොතක සිහිය නොවන දුර්වල වෙනවා නම් ඒ දුර්වල වෙන හැම තැනකම ඒ තනත්තාගේ සක්කාය දිට්ඨියකට බලපානවා. ඒ වගේම අර සුපුරුදු ඊර්ෂ්‍යාව ඒකට බලපානවා. සුපුරුදු මානසික ගැටුම් ඒකට බලපානවා. සුපුරුදු ලෝභය ඒකට බලපානවා. මේ විදිහට අර තියෙන සියලුම දුර්වලකම් ඒ ඒ පුද්ගලයාගේ තරාතිරමේ හැටියට අර කරන යහපත් කටයුත්තත් එක්ක බද්ධ වෙන්න පුළුවන් නොදැනුවත්. දැන් හම්දුරනේ මට දැන් අහන්න හිතර මෙහෙම ප්‍රශ්නයක්. අපේ ගමේ පන්සලට කෙනෙක් චෛත්‍යයක් හදලා දුන්නා. මට හිතෙනවා දැන් පන්සලක්ම හදලා දෙන්න ඕනේ කියලා ඊළඟ අවුරුද්දේ. ඊට පස්සේ ගිය අවුරුද්දේ කටින චීවර පෙරහැර කළේ රෑ. මම හිතන එක දිගට දවස් 3ක් විතර පෙරහැර කරන්න ඕනේ. මේ වගේ ලොකු පින්කම් කරන්න හිද්දෙන අයට එවැනි தත්ත්වයක් නම් ඇති වෙලා තියෙන මතය සහ ඔවුන්ගේ හිත තුළ මතුවෙන මේ වංචක ධර්මයේ මේ නම් ඒ වගේ தත්ත්වකින් අපිට අත් මිදෙන්න ඔබ වහන්සේගේ යෝජනා මොකක්ද? ඇත්තටම ශාන් මහතා ඉතින් එහෙම ඇති වෙනකොට අපි පරීක්ෂා කරලා බලන්න ඕන දැන් මේ කුසලය කරන්න අපි උත්සාහවත් වෙන්නේ මොන පදනමක් තුලද කියලා. ඇයි මට මෙහෙම එකක් කරන්න හිතුනේ? ඒක මේ සම්බන්ධ විතරක් නෙමෙයි හැම දේ සම්බන්ධව අපි පරීක්ෂා කරලා බලන්න ඕන. අද සමාජයේ හුඟාක් වෙලාවට නොකෙරෙනම දෙයක් තමයි යෝක. මොකක්ද? යහපත් දේවල් කරනකොට ප්‍රත්‍යවේක්ෂාවකින් යුක්ත වීම ගොඩක් දෙනෙක් තුල සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්මත වශයෙන් මේක හොඳ දෙයක් හැටියට සම්මතයිනේ. ඒ සම්මත නිසා හොඳ දෙයක් කියන සංඥාවෙන් කරගෙන යනවා. හැබැයි ඇත්තටම මම ඒක කරන්නේ මොන පදනමකද කියලා විමසලා බලන්න. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අම්මා තාත්තට සලකන එක හොඳයි. හැබැයි අම්මා තාත්තට සලකන පමණින් මේ එතනත්තා සත්පුරුෂයෙක්ද සත්පුරුෂයෙක්ද කියලා අපිට තීරණය කරන්න බෑ. එහෙම තීරණය කරන්න නම් විමසලා බලන්න ඕන මේ තනත්තා මව්පියන්ට සලකන්න පෙළඹුණේ මොන පදනමක් මතද? පොතේ තියෙන සල්ලි ටික ගන්නද, ඉඩම ලියා ගන්නද, එහෙම නැත්නම් වංචනික අදහසින් මව්පියන්ගේ හිත දිනාගෙන වෙනත් දෙයකට කැමැත්ත ගන්නද, මොකකටද මොහු මේ අරාඳින්නේ? ඉතින් ඒක අනුන් සම්බන්ධ විතර නෙවෙයි, තමන් සම්බන්ධවත් පරීක්ෂා කරලා බලන්න ඕන. ඒ වගේ තමයි අපි අනෙකුත් කවර යහපත් කටයුත්තක් කළත් විශේෂයෙන් අපි පින්කමක් කළත් බණ ඇහුවත් දානයක් දුන්නත් භාවනා කළත් සිල් සමාදන් වෙන්න ගියත් අපි හැමතිස්සෙම විමසා බලන්න ඕන මොකක්ද මේකේ පරමාර්ථය එහෙම විමසලා බැලුවොත් විතරයි අපි සිල් සමාදන් වෙලා ඒ සිල් සමාදන් වීමේ සැබෑ පරමාර්ථය ඉටු වෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් සමහරු කියනවා මම අවුරුදු 25ක් සෙල් සමාදන් වුණා. මම අවුරුදු 30ක් සෙල් සමාදන් වුණා. ඉතින් බොහොම ගෞරවයෙන් ඒක සිහිපත් කරනවා. ඒක හොඳයි. හැබැයි දැන් අවුරුදු 25ක් 30ක් සෙල් සමාදන් වෙලා මොකක්ද ඔහු තුල සිද්ධ වෙලා තියෙන පරිවර්තනය? මොකක්ද ඇති වෙලා තියෙන සංවර්ධනය? එහෙම විමසලා බැලුවොත් එහෙම විශේෂයක් පේන්නේ නැහැ සමහරු තුල. හැමෝම තුල නෙමෙයි සමහරු තුල. ඇයි එහෙම විශේෂයක් පේන්නේ නැත්තේ? සිල් සමාදන් වුණාට ඔහු ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා නැහැ. මම සිල් ගන්නෙ මොකටද? සීලය කියන්නේ කුමක්ද? මොකක්දෙහි විය යුත්තේ? ඒ වෙන්න ඕන දේ මා තුල සිද්ධ වෙනවද? එහෙම ප්‍රත්‍යවේක්ෂාවක් නැහැ. එහෙම ප්‍රත්‍යවේක්ෂාවක් නැතිනම් මූලික පරමාර්ථය නොදැනයි ඔහු අතගහලා තියෙන්නේ. එහෙනම් එතන ඉඳන්ම වරද්දගනවා. දැන් අර පෙර දිනක අපි සිහිපත් කළේ පවුලේ සමගිය ඇති කරගන්න කියලා අබුසැමි දෙදෙනෙක් බුදුන් වඳින්න ගිහිල්ලා වෙච්ච සිද්ධිය. එතකොට දැන් ඒ තරුණයා මට කියනවා හාමුදුරනේ මට පොඩ්ඩක් කතා බහ කරන්න ඕන හාමුදුරුවොත් එක්කලා අපේ ගෙදර පොඩි ප්‍රශ්නයක් ඇති ඉතින් මම අවස්ථාවක් දුන්නා. ඊට පස්සේ ආවට පස්සේ මම හැම මොකද්ද ප්‍රශ්නේ? නෑ මේ මේ බුදුන් අඳින්න ගිහිල්ලා පොඩි ගැටලුවක් මතුණා කියලා කියනවා. මම බුදුන් අඳින්න ගිහිල්ලා මොකද ගැටලුවක් මත කරගන්නේ. ඊට පස්සේ ඔහු කියනවා නෑ හම්දුන්නේ ඉතින් පවුලේ සමගිය සඳහා දියුණුව සඳහා මම යෝජනා කළා නෝනට දිනපතාම අපි හවසට මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනාව කරමු කියලා. ඉතින් එහෙම යෝජනා කරගත්තාම හවසට දෙන්නත් එක්කලා මල් ටික සකස් කරලා පහන සකස් කරලා ගිලම්පස ටිකක් සකස් කරලා දෙන්නත් එක්කම හවසට බුදුන් වැන්දා. ඊට පස්සේ දවස් කීපයක් යනකොට නෝනා මොකද කරන්නේ මල් ටික කඩලා තිනවා ගිලම්පස ටික සකසලා තිනවා බුදුන් වඳින්න එන්නේ නැහැ. එයා කියනවා මේ මට තව උයලා ඉවර නැහැ තව ටිකක් උයන්න තියෙනවා. රෙදි ටික හොදන්න තියෙනවා. ගේ අතු ගන්න තියෙනවා. දරුවගේ වැඩ තියෙනවා. ඒ නිසා මේ ඔයා බුදුන් වඳින්න මම ওই ටික සකසලා තිබ්බා. ඒ නිසා ඔයා වඳින්න තනියම කියලා ඔන්න නෝනා කියනවා. ඊට පස්සේ ඔහොමත් දවස් කීපයක් ගත වුණා. ගත වෙලා ඊට පස්සේ මල් ටික සකසලත් නැහැ, පහන සකසලත් නැහැ. මට මට අද මේ වැඩ ටිකක් වැඩි වුණා. ඔයා පොඩ්ඩක් සකස් කරලා වන්දනා කරන්නකෝ මේ මං හෙට ඉඳන්වත් වඳින්න එන්නම් කියලා ඊට පස්සේ මොකක්වත්ම නැහැ. ඉතින් මේ தත්වයට එක්කලා දැන් සැමියන් නැවත නැවත අවවාද කරනවා බිරිඳට එහෙම නෙමෙයි අපි දෙන්නත් එක්කම මේ වැඩේ කරන්න ඕන. නමුත් බිරිඳගෙන් ඒකට සහයෝගය ලැබෙන්නේ නැහැ. මේක තමයි දෙන්නත් එක්කලා බහින්බස් වෙන්න ගැටුම් ඇති වෙන්න හේතුව. පස්සේ මම ඇහුවා දැන් බුදුන් වඳින්න පටන් ගත්තේ මොකටද ඔය දෙන්නා? දැන් බුදුන් අඳින්න කියලා සාකච්ඡා කරගත්තේ පවුලේ සමගිය ඇති වෙන්න, දියුණුව ඇති වෙන්න, දවස මුළුල්ලේම අවශේෂ වැඩත් එක්කලා යෙදලා ඉන්න නිසා දවසට ටික වෙලාවක්වත් කුසල් සිතුවිලි ඇති කරගන්න. දැන් එතකොට කුසල් සිතුවිලි ඇති වෙනවද? සමගිය වැඩෙනවද? අදාළ અભිවෘද්ධිය සිද්ධ වෙනවද? දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තියෙන එකක් නැති කරගත්තේ. එහෙනම් ඔය දෙන්න බුදුන් අඳින්න තීරණය කිරීමේ මූලික පරමාර්ථය සඵල වෙලා නැහැ. ඇයි එහෙම වුනේ? අර වැඩෙත් එක්ක එල්ලුණා මිසක් මේකේ පරමාර්ථය මොකද්ද කියන එක ගැන ප්‍රත්‍යවේක්ෂා කළේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළේ නැහැ. ඉතින් ඔය අර්බුදය අපිට ගොඩාක් වැඩවලදී සිද්ධ වෙනවා. මොන දේ සත්භාවයෙන් කරන්න ගියා වුණත්, පටන් ගත්තා වුණත් අන්තිමට ඒවා කෙලවර වෙන්නේ ඒ කියන සත්භාවයෙන් නෙමෙයි. ඒකට හේතුව තමයි අපිට නිතර නිතර ඒවා පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණයක් නැතිකම. ඉතින් ඒ නිසා අපි පින්කම් කරනකොටත් යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මේ පින්කම සිදු කිරීමේ පරමාර්ථය මොකක්ද? ඒ මූලික පරමාර්ථය ඉටු වෙනවද? අපි හිතමු කඨින චීවර පූජාවක් නම් සිද්ධ කරන්නේ අරයට වඩා උසස් විදිහට කටන චීවර පූජාව සිද්ධ කරන්න ඕන කියලා හිතෙනවා නම් ඒක මේ පින්කමේ අදාළ දෙයක්ද එතකොට කන්න චීවර පූජාව කියන එක මේ තව කෙනෙක් පරද්දන්න කරන වැඩක්ද? තව කෙනෙකුට කරපු පින්කමකට සංසන්දනාත්මකව කළ යුතු දෙයක්ද? එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනය රකින්නට කළ යුතු දෙයක්ද? අන්න එහෙම විමසලා බැලුවොත් තමයි මෙතන තියෙන්නේ අර තණ්හා මාන දිට්ටි වලින් සිත කිලිටි කරගෙන අනිත් එක්කෙනා පරයා යන්න අනිත් එක්කෙනාට වැඩිය දේවල් කරන්න උත්සාහ වීමක් නේද කියන එක Tamanට හඳුනා ගන්න පුළුවන්. දැන් අර ප්‍රඥාවේ වේශයෙන් දේවල් මතුවෙනවා වගේ නෙමෙයි මේ බඳු තැන්වලදී ටිකක් තේරුම් ගන්න පහසුයි හරියට ප්‍රත්‍යවේක්ෂා කරලා බලුවොත්. ඒ නිසා ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයකින් නැවත නැවත විමසා බලමින් මූලික පරමාර්ථය මොකක්ද? ඒ පරමාර්ථය ඉටු වෙනවද මම මේ කරන ක්‍රියාව තුළින්? බුද්ධ වන්දනාවක් නම් හරියට බුදු ගුණ සිහි කරමින් ඒ පූජාව Taman කරනවද? ඒ තුල කුසල් වැඩෙනවද? දානයක් නම් ඒ දානයේදී ලබන්න එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහකයාගේ යහපත ගැන හිතලද මම මේ දන් දෙන්නේ. එහෙම නැත්නම් මේ තව කෙනෙක් යට කරන්නද? තව කෙනෙකුට වඩා ඉදිරියෙන් ඉන්නද? අන්න ඒ විදිහේ පරීක්ෂා කරලා බලන්නට අවශ්‍යයි. ඒ හැමදෙරුවනේ අද දවසේ වැඩසටහනේ මේ අවසන් කොටස සාකච්ඡා කරන්න අපි සූදානම් වෙනවා. දැන් ඉකුත් දවසේ ඉකුත් වැඩසටහනේ අපි දේශය කියන කාරණාව කතා කරද්දිත් මේ ඊළඟට තියෙන කොටස් දෙක ප්‍රතිකූල සංඥා වේශයෙන් සහ මේ අනිත්‍ය සංඥා වේශයෙන් දේශය කියන කාරණාව මතුවෙන හැටි අපි කතා කළා. හැමදෙරුවනේ දැන් ඊර්ෂ්‍යාව කියන කාරණය මේ කතා කරන විදිහට ප්‍රතිකූල සංඥා වේශයෙන් සහ අනිත්‍ය සංඥා වේශයෙන් මතුවෙන්නේ කොහොමද? අපිට මේ தත්වයන් අපි තුල තියෙනවද කියන කාරණාව ග්‍රහණය කරගන්නේ කොහොමද කියන කාරණාව අපි පැහැදිලි පැහැදිලි කරගමු. ඔව් ඇත්තටම දැන් නායක හඳුර මෙතනදී ඊළඟට පැහැදිලි කරනවා අර පටික්කුල සංඥාව සහ අනිත්‍ය සංඥාවේ ස්වરૂපයෙන් ඊර්ෂ්‍යාවත් මතුවෙන්න පුළුවන් බව. දැන් අපි පෙර දින වැඩසටහනේදී කතා කළා ශහන් මහත්තයා සිහිපත් කළා වගේ ද්වේෂය කොහොමද ওই ස්වરૂප දෙකෙන් මතුවෙන්නේ කියලා. එතකොට ඊර්ෂ්‍යාව මතුවෙන හැටි නායක හඳුර මෙහිදී පැහැදිලි කරන්නේ අනෙකකුගේ රූප సౌందර්ය නොයවසන තැනැත්තාගේ ඊර්ෂ්‍යාව සමහර විට ප්‍රතිකූල සංඥා වේශයේ ගන්නේ. එයට රැවටුණු තැනැත්තේ මොහුගේ මේ ශෝභාව පිටපැත්තේ පමණක් ඇති දෙයකි. ඇතුළත ඇත්තේ සෙම්සොටු කෙල දහදිය මල මුත්‍ර මල මුත්‍රාදී අපවිත්‍ර ද්‍රව්‍ය සමූහයක් මේ කුණු ගොඩේ ඇති පිට ඔපයෙන් කවර පළක්ද වටිනා ඇඳුම් පළඳුම් වලින් කොපමණ සරසුවත් සරසන්නේ කුණු ගොඩක්ම නොවේදයි සිතා සැනසෙන්නේ අන්යන්ටද එසේම කියා රූප ශෝභාව ඇති එහුගේ වටිනාකම නැති කරන්නට තත් කරන්නේ දැන් අර ප්‍රතිකූල සංඥාවෙන් ද්වේෂය මතුවෙනවටත් වඩා සමාජයේ බහුලව මතුවෙන්නේ මෙන්න මේ ස්වરૂපේ. ඒ කියන්නේ දැන් අර පටික්කුල සංඥාවෙන් ද්වේෂය ඇති වෙනවා වගේම බහුලව සමාජයේ ඇති වෙන ස්වභාවයක් තමයි මේ ඊර්ෂ්‍යාවේ ස්වરૂපේ මේ ප්‍රතිකූල සංඥාවේ ස්වરૂපයෙන් මතුවෙන ඊර්ෂ්‍යාව. ඒ කියන්නේ දැන් යම්කිසි කෙනෙක් තුළ හොඳ ප්‍රසන්න රූප సౌందර්යයක් තියෙනවා නම් දැන් රූපය ගැන කැමති වෙන තැනත්තාට අනිත් අයගේ රූපය රොස්සන්නේ නැහැ. ඒකට ඊර්ෂ්‍යාව මතුවෙනවා. එතකොට දැන් අනිත් කෙනාගේ රූපය පහත් කොට සලකන්නට යාම එච්චර සමාජය විසින් අනුමත කරන දෙයක්ුත් නෙමෙයි. එතකොට අර ධර්ම සංඥාවක් වගේ එක මතුවෙන්න ගන්නවා. ඔය ඉතින් ලස්සනට හිටියට ඉතින් ඕක ඇතුලේ තියෙන්නේ මේ අසුචි මල මුත්‍ර පිරිච්ච ශරීරයක්නේ. පිටින් නිකන් ලස්සන කරලා උපදාලා තිබුණා වුණාට ඒ නිසා ඉතින් ඔය සෙන් පවුඩර් උලාගෙන මහා ඉහලෙන් බොහොම රූප සම්පන්නයි වගේ හිතාගෙන හිටියට ඉතින් ඕකේ ඉතින් මොකක්වත් දෙයක් නැහැනේ කියලා අර තමන්ගේ මනස පොඩ්ඩක් සංසිඳව ගන්නවා. අනිත් අයටත් ඒ විදිහෙන් කියා දෙනවා. ඒතකොට බැලුව බැලමට අපට පේන්නේ හරීම ධර්මානුකූලව කරුණු පැහැදිලි කරන කෙනෙක් වගේ. නමුත් ඇතුළත තියෙන්නේ තමන්ට අනෙක් කෙනාගේ රූප සම්පත්තිය ඔරොත්තු දෙන්නේ. ඒ ඔරොත්තු දෙන්නේ නැති බව තමයි අර විදිහට සංසිඳවා ගන්නට අර වගේ ප්‍රකාශනයන් කරන්නේ. ඊළඟට අනිත්‍ය සංඥාවත් ඒ විදිහට මතුවෙන්නට පුළුවන්. අර මේ පටික්කුල සංඥා වගේම ඔය ඉතින් ලස්සනට හැඩරුවට හිටියට ඔය ඉතින් කොච්චර කාලයක් පවතන දෙයක්ද ඉතින් ඔය තරුණ වයසේ පොඩි කාල සීමාවකටනේ ඔය ඔක්කොම තව ටික දවසක් යනකොට ඉතින් හැම රැලි වැටිලා දත් හැලිලා ඔය හැම එකක්ම මේ සදාකාලික දේවල් නෙවෙයි බොහොම తాවකාලික දේවල් නේ කියලා අර රූප සම්පත්තිය ගැනම උනත් අනිත්‍ය සංඥාවෙන් දකින්නට පුළුවන් ඒ වගේම තමයි අනිත්‍ය සංඥාවෙන් දැකීම සමහරලාට අනුන්ගේ සම්පත් පිළිබඳව වුණත් මතුවෙන්න පුළුවන්. ඒක නායක හඳුරුව මෙහිදී පැහැදිලි කරනවා. බොහෝ සැප සම්පත් ඇතිවුන් පිළිබඳව ඊර්ෂ්‍යාව සමහර විට අනිත්‍ය සංඥාවේශය ගන්නේ. ඒ අනිත්‍ය සංඥා ප්‍රතිරූපක ඊර්ෂ්‍යාවෙන් මෙහෙවන ලද තැනැත්තේ මාලිගා වැනි ගෙවල වටිනා ඇඳුම් පැළඳුමින් ඇඳුම් පැළඳුම් වලින් සැරසී ප්‍රණීත ආහාර පානයන් වළඳමින් ඔවුන් දැනට විසුවත් මොවුන්ට මෙසේ සැප විඳින්නට ලැබෙනුයේ මද කලක්මය. තව මද කලකින් මොවුන්ගේ මේ සම්පත් කෙලවර වන්නේය. මලපසු කවුරුවත් කවුරුනුත් නිදන්නේ සතර රියන් වලය. ඒ කාලයේ පැමිණි කලෙහි ඔවුන්ගේ හා අපගේද වෙනසක් නැත යනාදීන් අනිත්‍යතාවය ගැන අනිත්‍යතාවයේ සිත සැනසෙන්නේ. දැන් මේකත් බොහොම බහුලව අපට ඇහෙන පෙනෙන දෙයක්. ඒ කියන්නේ දැන් ඊර්ෂ්‍යාවට විශේෂ වෙන්නේ අනිත් අයගේ සම්පත්නේ බොහෝ වෙලාවට. එතකොට අනිත් කෙනාගේ සම්පත Tamanට දරා ගන්නට බෑ. නමුත් ඒ වෙලාවට අනිත්‍ය පිළිබඳව හිතලා හිත සැහැල්ලු කරගන්නවා. ඉතින් ඔහොම පිරිවරාගෙන හිටියට මහා ඉහලින් වැජමුණාට ඔය ඉතින් වැඩි කාලයක් පවතින දේවල් නෙමෙයි. අන්තිමට ඉතින් අපි කොයි කාටත් උරුම වෙන්නේ සතර රියන් වල විතරයි. වෙන දෙයක් නැහැ. මේ කියලා අර ඔවුන් සහ Taman එකම තැනක එකම සම මට්ටමේ ඉන්න අය හැටියට අඩුතරමින් අර මැරෙන වල දිහා බලලවත් හිතා ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සැප සම්පත් අතින් සමාන වෙන්නේ නැහැ කොහෙත්ම. සමාන වෙන්නේ නැහැ. ඒ නිසා ඕවා ඉතින් తాවකාලිකයි. ඕවා නැති වුණාන් පස්සේ අපේ ඒගොල්ලන්ගේ 아무තු වෙනසක් නැහැ කියලා හිතන්නට පෙළවෙනවා. අපි අර පසුගිය වැඩසටහනේ සාකච්ඡා කළා වගේ දේශපාලනඥයෝ සම්බන්ධව, ප්‍රභූන් සම්බන්ධව, ඊළඟට ධනපතියන් සම්බන්ධව යම් යම් ආකාරයෙන් අර කාම සම්පත් භුක්ති විඳින්මින් වැජඹෙන අය දකිනකොට මේ විදිහේ ආකල්ප බොහෝ දෙනා තුළ ඇති වෙන්නට පුළුවන්. ඉතින් එතනදිත් අපි විමසලා බලන්න ඕන ඇත්තටම මේ ඇති වෙන්නේ සැබෑ අනිත්‍ය සංඥාවද මේ ඇති වෙන්නේ සැබෑ පටික්කුල සංඥාවද කියලා සොයා බලන්නට අපි විශේෂයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන අර විදිහට බොහෝ සැප සම්පත් තියෙන අය ගැන දැක්කහම විතරද මට මේ අනිත්‍ය මතක් වෙන්නේ. <laughs> එතකොට රූප సౌందර්ය තියෙන අය ගැන දැක්කහම විතරද මට මේ පටික්කුල සංඥා මතුවෙන්නේ. ඇත්තට මේක හැබෑ පටික්කුල සංඥාව නම් රූපවන්තයෙක් දැක්කහම වගේම එච්චර රූප సౌందර්යයක් නැති කෙනෙක් දැක්කහමත් අපට පටික්කුල සංඥාව හරිනම් මතුවෙන්න ඕනේ. ඒ කියන්නේ බොහොම හැඩරුව ඇති කෙනෙක්ගේ විතරක් නෙමෙයිනේ ඇතුලේ මල මුත්‍රා අසුචි පිටලා තියෙන්නේ අර කැත මිනිස්සුන්ගෙත් ඇතුලේ තියෙන්නේ ඒ ටිකමනේ. ඉතින් නමුත් අර එච්චර ප්‍රියමනාප නැති එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙක් දැක්කහම අපිට ඇතුලේ තියෙන මල මුත්‍ර ගොඩක් නේද කියලා හිතෙන්නේ නැහැ. අර බොහොම ලස්සන කෙනෙක් දැක්කහම විතරක් ඇයිද එහෙම හිතෙන්නේ. ඊළඟට ඒ අනිත් කෙනා ගැන හිතනවා වගේම තමන්ගේ ශරීරය ගැනත් තමන්ට ඇත්තටම අවංකව හිතෙනවද මේ මගේ ශරීරයේ තියෙන මේ මල මුත්‍ර කැහි හොටු ආදිය පිරීලා නේද මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ කියලා එහෙම තමන්ට හිතෙනවද කියලා විමසලා බලන්න ඕනේ. එහෙම විමසලා බැලුවොත් Tamanට එක්තරා ප්‍රමාණයකින් හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් මේ රූප සම්පත්තියෙන් ආඩ්‍ය කෙනෙක් ගැන පමණක් මේ පටික්කුල සංඥාවෙන් දේවල් හිතන්න පෙළඹෙන්නේ ඇයිද? එහෙනම් එතන ඊර්ෂ්‍යාව විය හැකියි. ඊළඟට අනිත්‍ය සංඥාව අපි අර පෙර දිනේ සාකච්ඡා කළා වගේ අපි යමක් කැඩෙන, බිඳෙන, නැසෙන අවස්ථාවලදී අනිත්‍ය සංඥාව දකින්නට උත්සාහ කරන්න ඕන. නමුත් මේ හුඟක් සම්පත් ආඩ්‍ය තනත්තා පිළිබඳව ඇයිද මම මේ නැවත නැවත අනිත්‍ය සිහි කරන්න උත්සාහ කරන්නේ. එතකොට වෙනත් අවස්ථාවලත් මම මේ විදිහට විමසා බලනවද කියලා පරීක්ෂා කරලා බලද්දි තමයි Tamanට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඇයි මෙතනදි විතරක් විශේෂයෙන් මම මේ ගැන හිතන්නේ? එතකොටයි අපේ මනසේ දුර්වල තැන හඳුනා ගන්න පුළුවන්. අපේ හාමුදුරන් වහන්සේ අද දවසේ වැඩසටහන පුරාවට සහ ඉක්ුත් වැඩසටහන් ගණනාව පුරාවටම සේ යෝජනා ඉදිරිපත් කරද්දී නිතරම කිව්වේ ඔබ ඔබ ගැන ප්‍රත්‍යාවේක්ෂ කරන්න. නිතරම ඔබ ඔබ ගැන සිතා බලන්න. පින්කමක් කරන්න ඔබට හිතෙනවා නම් ඒ පිනට ඔබේ හිත බර වෙන්නට හේතුව ඔබ පළමුව හොයා යන්නට කියන කාරණාව. ඉතින් අපේ හාමුදුරුවනේ අද දවසෙත් පුරා හෝරාවක් අපි මේ වැඩසටහනේ මේ දහම් කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් කළා. දැන් අපිට කාලය අවදිින් තිබෙනවා අද දවසට මේ වැඩසටහන නිමවටපත් කරන්නට. ඒ මතෙන් අද දවසෙත් සදහම් දෙසුමට ධම් අසුනට වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වයන් වහන්සේ ඔබ වහන්සේට පාද නමස්කාර පූරක ස්තුතිය පුද කරනවා. ඒ වගේමයි සිය සමාධිචාලී ගරු සභාපති තැම්පත් ආචාර්ය පී.කේ.යු අධිකාරම් මැතිතුමන් එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය ගරු පරිපාලන අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමන් ප්‍රමුඛ වැඩසටහන නිෂ්පාදකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයවත් අපි තාමත්ම ගෞරවයෙන් මේ වැඩසටහන වෙනුවෙන් දුන් සහයෝගයට අගය කරමින් ඒ වගේම අපිට හැමදාමත් වටිනාම පිරිස බවට පත්වෙන දෙස් විදේශගත සිට අපේ මේ වැඩසටහන් නරඹන මේ වැඩසටහන් වෙතට සිය අනුග්‍රහය පළ කරන සුබපැතුම් එකතු කරන සහ වටිනා අදහස් එකතු කරන ඔබ සියලුම දෙනාට අපි යලි යලිත් ස්තුතිවන්ත වෙනවා සියස මාධ්‍යාලය වෙනුවෙන් සමුගන්නට මත්තෙන් යලිත් මතක් කරනවා මේ වන විට සිය සමාධි ජාලයේ මේ වැඩසටහන් සියල්ලම පාහේ ඔබට YouTube නාලිකාවෙන් සියස YouTube නාලිකාව ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙනවා ඒ වගේම සියස මුහුණු පොතේ අපේ ගිණුමට ඔබට අදහස් එකතු කිරීමටත් හැකියාව තිබෙනවා මේ සියල්ල සඳහා ඔබේ සක්‍රීය දායකත්වය අපි තාගේ කොට සලකනවා එසේනම් වැඩසටහන නිමයි අදට සුබ දවසක් ඔබට ඔබට රටට යහපතක්ම වේවා